අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායෙහි පළමු ග්‍රන්ථයේහි සඳහන් වෙන සල්ලේක සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක් සල්ලේඛ කියලා කියන්නේ කෙලස් ලිහා දැමීම එහෙම නැත්නම් වෑයකින් ලීයක් ටිකෙන් ටික සසින්නාසේ කොටස් කොටස් වශයෙන් ටික ටික කපා ඉවත් කිරීම ලියා ඉවත් කිරීම සල්ලේඛ කියන වචනයෙන් හඳුන්වනවා. ඒ කෙලස් ලියා දමන කෙලස් කපා හෙළන ප්‍රතිපදාව කුමක්ද කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සල්ලේඛ සූත්‍රයේදී දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කළේ චුන්ද මහරහතන් වහන්සේ මූලික කරගෙන. චුන්දහාමුදුරෝ දිනක් ඵල සමාපත්තියට සමවැදිලා සවස් කාලය ගත කරලා ඉන් නැගී හිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට තථාගතයන් වහන්සේ වැඩ සිටින කුටිය වෙත වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ ජේතවනාරාමේට පැමුණුණු චුන්දහාමුදුරුව තථාගතයන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරලා කතා බහ කරලා තථාගතයන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ ලෝකයේ විවිධාකාර දෘෂ්ටිවාද පවතිනවා ආත්මය මුල් කරගෙන මේ ආත්මය මරණින් මතු පවතිනවාද මරණින් මතු නොපවතිනවාද පවතිනවා සහ නොපවතිනවාද එහෙම නැත්නම් ඒ දෙකම නැද්ද මේ ආදී වශයෙන් විවිධ දෘෂ්ටිවාද ලෝකෙහි පහළ වෙලා තියෙනවා. Taman පෙර ආත්මෙහි සිටියද මතු ආත්මෙහි පවතිනවද කියන මෙබඳු දෘෂ්ටිවාද ලෝකෙහි පහළ වෙලා තියෙනවා. ඒ වගේම ලෝකය අන්තවත්ද අනන්තවත්ද මේ ආදී වශයෙන් ලෝකය මුල් කරගෙන යම් යම් දෘෂ්ටිවාද මතවාද පහළ වෙලා තියෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ආත්මය මුල් කරගෙන ලෝකය මුල් කරගෙන ලොව තුල පවත්න මේ විවිධාකාර දෘෂ්ටිවාද භාවනා කරන්නා වූ විදර්ශනා වඩන්නා වූ භික්ෂුවකට මුලදීම මෙනෙහි කරලා දුරු කරන්නට පුළුවන්ද? එහෙම දුරු කරන්නට පුළුවන් නම් ඒ කොයි ආකාරයෙන්ද කියලා චුන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද මේ සියලු මතවාද සියලු දෘෂ්ටිවාද පවතින්නේ මේ පංචස්කන්ධය මුල් කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මමය මාගේය මාගේ ආත්මය කියන ආත්මීය ස්වභාවයෙන් උපාදාන කරගත්තන් පටන් මම කියන සංඥාව පදනම් කරගෙන අතීතයේත් හිටියද අනාගතයේත් ඉන්නවද මරණින් මතු පවතිනවද නැද්ද ආදී කියන මේ බඳු දෘෂ්ටිවාද පහළ වෙනවා මේ පංචස්කන්ධය මූලික කරගෙන එසේ මමත්වයේ ගොඩනැගුණු තැන ලෝකය පිළිබඳව ඒතනත්තා තමන් මූලික කරගෙන කල්පනා කරන්නට පටන් ගන්නවා ඒ ලෝකය අන්තවත්ද අනන්තවත්ද කියන මේ ගැටලු මතුවෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනයි. ඒ නිසා චුන්ද මේ ලෝකේ ආත්මවාදයේ මුල් කරගත්තා වූ හෝ ලෝකවාදයේ මුල් කරගත්තා වූ හෝ යම්තා දෘෂ්ටිවාද පවතිනවා නම් ඒ සියලුම දෘෂ්ටීන් හටගෙන තියෙන්නේ මේ පංචස්කන්ධය මුල් කොටගෙනයි ඒ සියල්ල මේ පංචස්කන්ධය පාදක කොටගෙනයි නිර්මාණය වෙන්නේ. එනිසා චුන්ද යම්කිසි භික්ෂුවක් සමත් වෙනවා නම් මේ පංචස්කන්ධය මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියන ආකාරයෙන් නුවණින් දකින්නට අද කාලේ බොහෝ දෙනා කරන හැටියට මේක වාක්‍යයක් හැටියට නිතර නිතර මතුරන එක නොවේ ඒ නුවණින් දකින්නට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් එකට ඒක රාශී වෙලා හරියට යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නාසේ මේ මේ කටයුතු කෙරෙනවා මේ මේ ක්‍රියාවන් කෙරෙනවා විනා මෙතන ආත්ම වශයෙන් ආත්මීය වශයෙන් ගත යුතු දෙයක් නැහැ කියන මේ ශුන්‍ය භාවය මනවින් හඳුනා ගන්නවා නම් ඒ තනත්තා තුල පවතිනා වූ ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට ඒ අවබෝධය උදව් වෙනවා. එසේ පංචස්කන්ධය ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බෙදා වෙන්කොට දකින්නා වූ තනත්තාට ඒ භික්ෂුවට මේ පංචස්කන්ධය පිළිබඳව පවතිනා වූ ආත්ම දෘෂ්ටිය දුරු වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය දුරූතන මම පෙර හිටියාද මම මතු ඉන්නවාද වැනි ප්‍රශ්න ඒතනත්තාට ඉන් මතු හටගන්නේ නැහැ මම කියලා කෙනෙක් මෙතන නැති බව වැටහෙන නිසා මමත්වයේ මූලික කොටගෙන ලෝකය පිළිබඳව නොදකින නිසා ඒ තනත්තාට ඉන් මත්තට ලෝකය පිළිබඳව 아무තු ගැටලු මතුවෙන්නේ නැහැ ලෝකය කියන්නේ ඒ බඳුම ධාතු සමූහයක නිර්මාණයක් කියන බව ඒ තැනත්තා නුවණින් දකින නිසා. එනිසා චොන්ද මේ සියලු දෘෂ්ටිවාද මේ සියලු මතවාද නිර්මාණය වෙන්නේ මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා තැනයි මේ පංචස්කන්ධය මුල් කොටගෙනයි එනිසා යමෙකුට පංචස්කන්ධය නුවණින් විනිවිද දකින්නට පුළුවන් නම් සියලු දෘෂ්ටිවාද දුරු වෙන්න එයම හේතුවක් වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙම දේශනා කරලා ඉන් අනතුරුව ලෝකේ බොහෝ දෙනා මේ ක්ලේශ ධර්මයන් පටලවා ගන්නා යම් යම් අවස්ථාවන් පිළිබඳවත් තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී මතු කොට පෙන්වා දෙනවා. චුන්ද යම් කිසි කෙනෙක් මේ කාමයන්ගෙන් ඈත් වෙලා රූපය අරමුණු කොටගෙන ප්‍රථම ධානය උපදවනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග මතු කරලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් යටපත් කරලා යම්කිසි කෙනෙක් ප්‍රථම ධානය ලබා ගන්නවා. ඒ ප්‍රථම ධානය ලබා ගත්තාම ඒ තැනැත්තාට తాවකාලිකව කෙලෙස් යටපත් වෙලයි පවතින්නේ. නීවරණ ධර්ම ඇතුළු අවශේෂ ක්ලේශ ධර්මයන් తాවකාලිකව යටපත් වෙනවා. ඒකට කියනවා විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවායි කියලා. කෙලස් ප්‍රහාණය කරන ක්‍රම තුනක් තියෙනවා. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් සහ සමුච්ඡේද වශයෙන්. තදංග වශයෙන් යටපත් කරනවායි කියලා කියන්නේ මතුවී එන රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, මානය ආදී මේ ක්ලේශ ධර්මයන් ඒ අවස්ථාවේ එහි පවතින නපුර හඳුනාගෙන ධර්මයේ මෙනෙහි කරමින් తాවකාලිකව මනසින් බැහැර කරන්නට පුළුවන් නම් ඒකට කියනවා තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය කරනවායි කියලා. නමුත් එය නැවත අවස්ථාවක විෂම ආරම්මණයක් මතු උතන මතු වෙන්නට පුළුවන්. විස්කම්මන වශයෙන් කෙලස් ප්‍රහාණය කරනවායි කියලා කියන්නේ ධානයක් උපදවාගෙන ඒ ධානයට සමවැදී සිටීම තුළින් සහ ඒ ධානය තුලින් මනස සංවර කර ගැනීමෙන් දීර්ඝ කාලයක් අර කෙලෙස් ධර්ම මතු නොවන ආකාරයට මනස සකසා ගන්නවා. ඒතනත්තාට ඇතැම් විට විෂමාරම්මන මතු වුණත් කෙලෙස් මතු නැහැ. අර ධානය තුලින් යටපත් කරලා තියෙන නිසා. මෙසේ වැඩි කාලයක් මනස සංසුන් කරලා සමහන් කරලා කෙලෙස් ධර්ම යටපත් කරලා තියන්නට පුළුවන් හැකියාව යමෙක් සතුව තියනවා නම් ඒ තනත්තා විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කළයි කියලා සඳහන් කරනවා. නමුත් ඒ තැනැත්තාගේ මනසේ නිදිගත් ක්ලේශ ධර්ම අනුශය වශයෙන් సంతානය තුල පවතිනවා. යම් අවස්ථාවක ඒවා මතුවී එන්නට ඉඩකඩ තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒ මනසේ නිදිගෙන පවතින අනුශය වශයෙන් පවතින කෙලස් ධර්ම මුලිනුපුටා අහෝසි කරන්නට පුළුවන් නම් නැවත කිසිදාක හට නොගන්නා ආකාරයෙන් එසේ ප්‍රහාණය කිරීම සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය කරනවායි කියලා හඳුන්වනවා. එහෙම කරන්නට පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ගඥාණයෙන්, සකෘදාගාමි මාර්ගඥාණයෙන්, අනාගාමි මාර්ගඥාණයෙන් සහ අරහත් මාර්ගඥාණයෙන් පමණයි කෙනෙකුට සමුච්ඡේද වශයෙන් යලි නොහට ගන්නා ආකාරයෙන් සංයෝජන ධර්ම, කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙක් අර විදිහේ ප්‍රථම ධානයේ උපදවා ගත්තහම අර දෙවණියට කිව්ව ආකාරය ඒ කියන්නේ විස්කම්බන වශයෙන් දිගු කලක් Tamanගේ මනසෙහි කෙලෙස් යටපත් වෙලා තියෙන නිසා චොන්ද යම් කෙනෙකුට ඒ ප්‍රථම ධානයේ උපදවා ගත්තහම හැඟෙන්න පුළුවන් මම දැන් කෙලස් නසන ප්‍රතිපත්තියට පැමිණලා තියෙන්නේ දැන් මං මගේ මනසෙහි කෙලස් ඉවත් කරලා කපා හැරලා ලියා දමලයි තියෙන්නේ ඒ නිසා මගේ సంతානය තුල ඒ කෙලෙස් ලියා දමන සල්ලේක ප්‍රතිපදාව පුහුණු කරලයි තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් චුන්ද ඒ තනත්තා කෙලෙස් ලිහා දමන මේ සල්ලේක ප්‍රතිපදාව පුහුණු කරන කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා తాවකාලිකව කෙලෙස් යටපත් කරගෙන ඉන්න කෙනෙක් පමණයි එය මේ සම්බුද්ධ ශාසනය තුල ditta ධම්ම සුඛ විහරණයයි කියලයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ලෝක වශයෙන් ලබන්නා වූ යම්කිසි සැප විහරණයක්. අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී ක්ලේශ ධර්මයන්ගෙන් පීඩා විඳින මිනිසුන් අතර මේ තැනැත්තා ඒ නීවරණ ධර්මයන් යටපත් කරලා කාමයන්ගෙන් ඈත් වෙලා යම්කිසි මේ ලෝක වශයෙන් විඳිය හැකි මානසික සුවයක් විඳිනවා. ඒ නිසා එය ditta ධම්ම සුඛ විහරණයයි කියලා හඳුන්වනවා විනා එය කෙලස් ලෙහා දමන සල්ලේක ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද තවත් කෙනෙක් මේ ප්‍රථම ධානයත් ඉක්මවලා ဒုတိ ය ධානයට පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙකත් අහෝසි කරමින් පීති සුඛ ඒකාග්‍රතාව සහිතව ဒုတိ ය ධානයට පැමිණෙනවා. තව කෙනෙක් ප්‍රීතියත් ඉක්මවා ගිහිල්ලා සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානයට පැමිණෙනවා. තවත් කෙනෙක් එයත් ඉක්මවලා ගිහිල්ලා ප්‍රීතියත් ඉක්මව සුඛයත් ඉක්මවලා ගිහිල්ලා උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානයට පැමිණෙනවා. මේ එකින් එක එකින් එක ඉහළට ධානයන්ට පැමිණෙන්න පැමිණෙන්න ඊටාම සාන්ත ස්වභාවයක් එහි පවතිනවා. වඩ වඩාත් කෙලෙස් තුනී වෙලා ගිය මතු නොවන ස්වභාවයක් ඒතනත්තාට දැනෙනවා. එතකොට චුන්ද එබඳු කෙනෙක් වරදවා වටහා ගන්නට පුළුවන් දැන් නම් මම සල්ලේක ප්‍රතිපදාවට පැමිණිලායි තියෙන්නේ දැන් මගේ මනසෙහි කෙලෙස් ලියා දමලයි තියෙන්නේ නමුත් චුන්ද ඒ තනත්තා සිතන ආකාරයේ නිවැරදි නැහැ කුමක් නිසාද ඒ ප්‍රථම ධාන ද්විතීය ධාන තෘතීය ධාන චතුර්ථ ධාන කියන මේ සතර ධානයෝම මේ ආර්ය විනයෙහි මෙලවදී ලබන සැප විහරණ හැටියට හඳුන්වනවා විනා එය සල්ලේක ප්‍රතිපදාව නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චොන්ද යම්කිසි කෙනෙක් මේ සතර ධානයන්ගෙන් ඔබට ගිහිල්ලා මේ රූපාරම්මණයන්ගෙන් ඔබට ගිහිල්ලා අරූප ධාන උපදවනවා. ආකාසානං ඡායතනෙ ආකින්චඤ්ඤ ආයතනෙ විඥානං ඡායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මේ අරූප ඥාන යම් කිසි කෙනෙක් උපදවා ගන්නවා. එතනදී එතනත්තාට දැනෙනවා අර රූප ඥාන උපදවාගෙන තිබුණාටත් වඩා අතිශයින් සාන්ත ප්‍රණීත ස්වභාවයක් ඒතනත්තාට දැනෙන්නට ගන්නවා. යම් කිසි කෙනෙකුට එබඳු තත්වයකටපත් වුනහම හිතෙන්නට පුළුවන් මම නම් දැන් කෙලස් ලිහා දමන ප්‍රතිපදාවට පැමිණිලායි තියෙන්නේ මගේ මනසේ නම් දැන් කෙලෙස් සියල්ලම අහෝසි වෙලයි පවතින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් චොන්ද ඒ තනත්තත් වැරදි විදිහටයි හඳුනාගන්නේ ඒ අරූප මේ ආර්ය විනේහි හඳුන්වන්නේ ශාන්ත විහරණයයි කියලා. ඒ තනත්තා ශාන්ත විහරණයෙන් ශාන්ත භාවයටපත් වෙලා විනා කෙලස් ලිහා දමන ප්‍රතිපදාවට කෙලස් දුරු කරන්නට පැමිණිලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට අෂ්ට සමාපත්තීන්ම සල්ලේක ප්‍රතිපදාව නොවන බව මුලින්ම පැහැදිලි කරලා දෙන බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට සල්ලේක ප්‍රතිපදාව පුරන්නට ඕන නම් එය පියවර පහකින් පුහුණු කරන ආකාරය මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ පියවර පහ තමයි පළවෙනි පියවර සල්ලේක පරයය. දෙවැනි පියවර චිත්තුප්පාද පරයය. තුන්වෙනි පියවර පරික්‍රමන පරයය. හතරවෙනි පියවර උපරිභාව පරයය. පස්වෙනි පියවර පරිනිබ්බාන පරයය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා චොන්ද යම් කිසි කෙනෙකුට මේ ආත්ම දෘෂ්ටිය ලෝක දෘෂ්ටිය ඇතුළු කොට ඇති මේ සියලු කෙලෙස් ධර්ම දුරු කරන්නට ඕන නම් අර වැයකින් සසින්නාසේ සැසලා ඉවත් කරන්නට ඕන නම් පිහියකින් කපා දමන්නාසේ කඩ කඩ කොට කපා හෙලන්නට අවශ්‍ය නම් එය අහෝසි කරන්නට අවශ්‍ය නම් ඒතනත්තා විසින් මෙන්න මේ සල්ලේක ප්‍රතිපදාව පුහුණු කළ යුතුය. එය මේ කියන ලද පියවර තුනෙන් පියවර පහ තුලින් යම් කිසි කෙනෙකුට ප්‍රගුණ කරන්නට පුළුවන්. මෙහි පළවෙනි පියවර හැටියට තථාගතයන් වහන්සේ සල්ලේක පරයය දක්වනවා. ඒ කියන්නේ මේ කෙලස් ධර්ම 44ක් පිළිබඳව සිහිපත් කරමින් ඒ කෙලස් ධර්ම වලින් නික්මෙන්නට නිකලස් වූ ප්‍රතිපදාවක් පවතිනවා කියන බව සනිටුහන් කර ගැනීමයි මේ පළවෙනි කාරණයෙන් අපේක්ෂා කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පළමුව දක්වනවා චුන්ද මේ ලෝකයේහි ඇතැම් අය සත්ව හිංසාවෙන් යුක්ත වෙනවා. පරපණ නසන්නට, අනුන්ට හිංසා කරන්නට, අනුන්ට පීඩා කරන්නට එබඳු චේතනාවලින් යුක්තයි. යම්කිසි කෙනෙකුට නුවණින් කල්පනා කරනකොට වැටහෙනවා මේ මිනිසුන් මේ සත්ව හිංසාවට සත්ව ඝාතනයට යොමු වෙලා තියෙනවා නමුත් අවශ්‍ය නම් කෙනෙකුට මේ සත්ව හිංසාවෙන් වැළකීම නම් වූ ප්‍රතිපදාවකුත් තියෙනවා සත්ව හිංසාවට යොමු වෙන්නා වූ මිත්‍යා ප්‍රතිපදාව වගේම සත්ව හිංසාවෙන් වැළකීම නම් වූ සම්‍යක් ප්‍රතිපදාවකුත් තියෙනවා. යමෙක් සත්ව හිංසාවෙන් වළකින්නට ඕන නම් ඒතනත්තා සත්ව හිංසාවෙන් වැළකීම නම් වූ සම්‍යක් ප්‍රතිපදාව පුහුණු කළහම මේ කෙලස් මාවතින් බැහැර වෙන්නට පුළුවන් කියලා ඒතනත්තා මුලින්ම හඳුනා ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම වටහා ගැනීම සනිටුහන් කර ගැනීම තමයි මේ පළවෙනි පියවර හැටියට සල්ලේක පරයය කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වන්නේ. ඊළඟට ලෝකයේ ඇතැම් අය අදත්තාදානයෙන් යුක්තයි කෙනෙකුට අවශ්‍ය නම් අන්සතු දේ පැහැර ගැනීමෙන් වැළකීම තුලින් ඒ සම්‍යක් ප්‍රතිපදාව තුලින් මේ මිත්‍යා ප්‍රතිපදාවෙන් නැගී සිටින්නට පුළුවන්. මේ විදිහට දස අකුසලයේ පිළිබඳවම තථාගතයන් වහන්සේ එකින් එක එකින් එක දේශනා කරනවා චුන්ද මෙබඳු මිත්‍යා ප්‍රතිපදාවන් ලෝකේ තියෙනවා ඒ ප්‍රතිපදාවෙන් නැගී සිටින්නට මේ සම්‍යක් ප්‍රතිපදාව උදව් වෙනවා යමෙක් මෙසේ සනිටුහන් කරගන්නවා නම් යමෙක් මෙසේ වටහා ගන්නවා නම් එය සල්ලේක පරයාය කියන මේ පළවෙනි පියවර හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා එතකොට ඒ දස අකුසලයේ පිළිබඳව විතරක් නෙමෙයි මා මුලින් කිව්වා කරුණු 44ක් කෙලස් ධර්ම මතුවෙන ක්‍රම එහෙම නැත්නම් ක්ලේශ ධර්ම 44ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී එකින් එක පැහැදිලි කරනවා. ඒ දස අකුසලයේ දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති කියන මේ අංග 10. මේ අංග 10 ලෝකයේ තුල ඇතැම් මිනිසුන් තුල ක්‍රියාත්මක වෙන ආකාරය පෙනෙන්නට තියෙනවා. මේ අංග 10න් වලකින්නට සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා ඥානය සහ සම්මා විමුක්තිය කියන මේ ධර්මයන් යම් කිසි කෙනෙකුට පුහුණු කරන්නට පුළුවන්. දැන් ඔය කියපු කරුණු 10 මුල් අට පින්නතුන්ට පැහැදිලි ආර්ය ශ්‍රාණක මාර්ගය. තව කරුණු දෙකක් එකට එකතු කරලා තියෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. ඒ කියන්නේ සමහර කෙනෙකුට මිත්‍යා ඥානය උපදිනවා. මිත්‍යා ඥානයයි කියලා කියන්නේ ඥානෙහි ස්වરૂපයෙන් මෝහය ක්‍රියාත්මක වෙනවා. තමන්ට කරුණු කාරණා නිවැරදිව වැටහෙනවා වගේ මිනිසුන්ගේ මනසෙහි ඒ මුලාව ලාමක කෙලස් ධර්ම හට ගන්නවා. යම්කිසි කෙනෙකුට හේතුඵල ධර්මයේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහෙනවා වගේ ඥානය පහළ වෙනවා වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මනස ඇතුලේ මුලාව, ද්වේෂය වැනි පාප ධර්මයන් ඒ තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අද දවසේ මට ඒ බඳු අත්දැකීමක් ලබන්නට පුළුවන් වුණා. එක් මවක් කතා කරලා Tamanට දීර්ඝ කාලයක් නොයෙකුත් අකටයුතුකම් කරපු තමන්ට නොයෙකුත් පීඩා කරපු ඒ වගේම තමන් හෙලාතලා කටයුතු කරපු තවත් කාන්තාවක් ඇයට මේ වෙනකොට පිළිකාවක් වැළඳිලා. පිළිකාවක් වැළඳිලා ඇය බොහොම අසාධ්‍ය තත්වයෙන් පීඩා විඳිනවා. ඇයගේ සැමියාත් ටික දවසකට කලින් අභාවයට ගිහිල්ලා. අර මෑණියන් මට කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මේ සමාජය තුල මේ අකුසල කර්ම විපාක දෙන හැටි හරි පුදුමයි නේද? ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල ඔබ වහන්සේ නිතර නිතර කියා දෙනවා Tamanගේ අත්දැකීම් ඔබ වහන්සේ ලබන අත්දැකීම් අපට කියා දෙනකොට අපට ධහම වටහා ගන්න පහසුයි. ස්වාමීනි මගෙත් මේ අත්දැකීමක් කියන්නට මට හිතුණා. මෙන්න මේ විදිහට අපි අසුරු කරපු කෙනේ අපට නොයෙකුත් කෙනෙහිලිකම් කළා. දැන් ඇය පිළිකා රෝගයක් වැළඳිලා රෝගී තත්ත්වෙන් අසාධ්‍යව දුක් විඳිනවා. ස්වාමීනි මේ ජීවිතේම කරපු කර්ම නේද මේ විපාක දෙන්නේ. දැන් බැලූ බැල්මට ඒ මෑණියන් කියන කාරණය ගැඹුරු ප්‍රඥාවක් වගේ හේතුඵල ධර්මයේ වටහා ගැනීමක් වගේ කර්මයේ කර්මඵලය ප්‍රත්‍යක්ෂ වීමක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ කුමක්ද? ඔය අපට කරපුවට විඳවන හැටි තමයි කියන සියුම් ද්වේෂ සහගත බවක් ඒ උච්චාරණය කරන වචන තුල ඒ කතා බහ තුල ඒ පැවැත්ම තුල ඒවා පැහැදිලි කරන ආකාරය තුල දුරකතණයෙන් කතා කළත් අපට හඳුනා ගන්නට එක්තරා ප්‍රමාණයකින් පුළුවන් ඒ මනසෙහි ක්‍රියාත්මක වෙන මේ ක්ලේශ ධර්ම. නමුත් Tamanට වැටහෙනවා මේ ලෝක ස්වභාවය දැන් මට හොඳටම වැටහෙනවා. දැන් මේ ප්‍රඥාවයි පහළ වෙලා තියෙන්නේ. දැන් මට මේ ඥානයයි පහළ වෙලා තියෙන්නේ. මේ කර්මයේ කර්මඵලයේ වැටහීමේ නුවණයි පහළ වෙලා තියෙන්නේ වගේ සම්මා ඥානය වගේ කෙනෙකුට දැනෙන්නට පුළුවන්. නමුත් Tamanටත් නොදැනීම අර විදිහේ මෝහය හෝ එහෙම නැත්නම් ද්වේෂය හෝ එහෙමත් නැත්නම් අනුන් දුක් විඳිනවා සතුටු වෙන වංචනික අදහසක් හෝ Tamanගේ මනසේ මතුවී එන්නට පුළුවන්. මේවා පිළිබඳව අපි බොහෝම නුවණින් කල්පනා කරලා හඳුනාගත යුතුයි. ඒ නිසා මෙසේ බොහෝ දෙනා සම්මා ඥානය වගේ හිතාගෙන මිච්ඡා ඥානය පුහුණු කරනවා. එයින් වලකින්නට සැබෑම සම්‍යක් ඥානය නැමැති ප්‍රතිපදාවක් ලෝකයේ තුල පවතිනවා. ඒ වගේම මිච්ඡා විමුක්ති සම්මා විමුක්ති මිච්ඡා විමුක්ති කියන්නේ Taman දැන් කෙලස් ධර්ම වලින් මිදිලා වගේ බොහෝ දෙනා අධිමාණයෙන් රැවටි සිටින්නට පුළුවන් ඒ වගේම බොහෝ අවස්ථාවල මට ධාන තියෙනවා මට අභිඥා තියෙනවා මට මාර්ගඵල තියෙනවා මම දැන් රහත් වෙලා ඉන්නේ මම දැන් බුදු වෙලා ඉන්නේ ආදී වශයෙන් ප්‍රකාශ කරන අය අපට මේ සමාජයේ හමු වෙනවා ඒ කුමක් නිසාද ඒ අයට හැඟෙනවා Taman දැන් කෙලෙස් නැසලා වගේ Taman දැන් විමුක්ත වෙලා වගේ නමුත් මේ මිත්‍යා විමුක්තිය තුලින් ඔවුන්ගේ මනස අඳුරු කරලා අන්ධ කරලා ඒ අන්ධ ස්වභාවය නිසා Tamanගේ මනසෙහි කෙලෙස් ධර්ම හැසිරෙනවා කියන බවවත් ඔවුන්ට වැටහෙන්නේ නැති පමණට ඔවුන්ගේ මනස අඥාන බවෙන් මාන්නෙන් අඳුරු වෙලා. එසේ අඳුරු වුනහම ඔවුන්ට හැබෑ විමුක්තිය වගේ වැටහෙනවා. නමුත් මේ මිත්‍යා විමුක්තිය, ඒ රැවටීම එයින් නිදහස් වෙන්නට නම් හැබෑම විමුක්තියක්, හැබෑම කෙලස් ප්‍රහාණයක් බුදුරජාණන් වහන්සේ මේ ශාසන ප්‍රතිපදාව තුල දේශනා කරනවා. ඒ නිසා යමෙකුට මිච්ඡා ඥාණයෙන් දුර වෙන්නට ඕන නම් සම්මා ඥාණය පවතිනවා. කෙනෙකුට මිත්‍යා විමුක්තියෙන් වළකින්නට ඕන නම් සම්‍යක් විමුක්තිය කියලා ධර්මයක් මේ ලෝකෙහි පවතිනවා. මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙකුට මේ සම්ලේක පරයාය එහෙම නැත්නම් මේ මේ පාප ධර්මයෙන් මේ මේ අසත් ධර්මයෙන් නැගී සිටින්නට අපට මේ මේ සත් ධර්මයේ පුහුණු කරන්නට පුළුවන් කියලා සනිටුහන් කරගන්නවා නම් ඒතනත්තා සල්ලේක පරයාය පුහුණු කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට තථාගතයන් වහන්සේ තවත් කරුණු තුනක් මෙතනදී දක්වනවා තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව කෙනෙකුට තීන මිද්දෙන් වළකින්නට නම් ආලෝක සංඥාව උදව් වෙනවා. උද්දච්ච කුක්කුච්චයෙන් වළකින්නට චිත්ත ඒකාග්‍රතාවය සමාධිය උදව් වෙනවා. විචිකිච්ඡාවෙන් වළකින්නට ධර්ම ව්‍යවස්ථානේ. ඒ කියන්නේ ධර්මය විනිශ්චය කිරීම, ධර්මය ප්‍රත්‍යවේක්ෂා කිරීම ධර්මයේ විමසා බැලීම නම් වූ මේ ධර්මතාවය විචිකිච්ඡාවෙන් තොර වෙන්නට මේ ශාසන ප්‍රතිපදාව තුල පවතිනවා. මෙසේ මිත්‍යා මාර්ගයෙන් නැගී සිටින්නට සම්‍යක් මාවතක් තියනවා කියලා ඒතනත්තා මුලින්ම හඳුනා ගන්නවා. ඊළඟට තථාගතයන් වහන්සේ තවත් ක්ලේශ ධර්ම 12ක් මෙහිදී සිහිපත් කරනවා. කිපීම, බද්ධ වෛරය, ඒ වගේම මකු බව මකු බවයි කියලා කියන්නේ අනුන්ගේ ಗುಣ මකන ස්වභාවය. මේ සමාජයේහි පවතිනවා කොයිතරම් ගුණවත් කෙනෙක් වුණත් කොයිතරම් සිල්වත් කෙනෙක් වුණත් ඒ තනත්තාගේ පුංචි අඩුපාඩුවක් දැකපු ගමන් ওই තනත්තා මෙහෙම හිටියට ඔහොම කළාට මෙන්න මෙහෙමනේ කරන්න කියලා අර ගුණය අර දුර්ගුණයෙන් මකා දමනවා. සමහර වෙලාවට දැන් හොඳ ප්‍රතිපත්තියට පැමිණිලා සිටිනෝ ඔයගොල්ලෝ දැන් ඔහොම හිටියට ඉස්සර මෙහෙමනේ අපි දන්නේ නැද්ද ඔයගොල්ලන්ගේ කැරට්ටුව ඔයගොල්ලෝ ඉස්සර මෙහෙමයිනේ කියලා අර පරණ කුණු ඇදලා ඒගොල්ලන්ගේ අර යහපත් ගුණාංගය වසා දමන ස්වභාවයක් මේ කෙලෙස් සහිත මිනිසුන් අතර පවතිනවා මේකෙන් අදහස් කරන්නේ ගුණය තුලින් අගුණය වහලා දාන්නට ඕන කියන එක නෙමෙයි ඒ වගේම අගුණය තුලින් ගුණය වහන්නටත් අපි හොඳ නැහැ. අගුණය අගුණයේ හැටියට දකින්නට ඕනේ, ගුණය ගුණයේ හැටියට දකින්න ඕනේ. මේ දෙක වෙන් කරගන්නට පුළුවන් ප්‍රඥාව යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ තනත්තාට ප්‍රඥාවෙන් ලෝකය දකින්නට පුළුවන්. ගුණෙන් අගුණය වහන එකත් හොඳ නැහැ. අගුණෙන් ගුණය වහන එකත් හොඳ නැහැ. යමෙක් තුල ගුණයක් තියෙනම් ඒ ගුණේ හැටියට මතු කරලා කතා බහ කරන්නට වර්ණනා කරන්නට ඕනේ යමෙක් තුල අගුණයක් තියෙනවා නම් ඒ අගුණේ හැටියට කතා කරන්නට හෝ දකින්නට Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඒ කතා කරන්නට යා යුත්තේ ඒන් ප්‍රයෝජනයක් වෙනවා නම් විතරයි. එහෙම නැත්නම් අනිත් අයගේ අගුණ විවේචනය කර කර Tamanගේ හිද්දූෂ්‍ය කරගත්තයි කියලා ඒන් පළක් නැහැ. අනුන්ට යහපතක් කරන්න පුළුවන් තැනදී අනුන්ගේ අගුණය කතා කළාට විවේචනය කළාට කමක් නැහැ. එහෙම නැතිනම් එහෙම යහපතක් කරන්න බැරි නම් තමන් එය අගුණේ බව අවබෝධ කරගෙන තමන්ගේ හිත දූෂ්‍ය කරගන්නේ නැතිව ලෝකය ලෝකයේ හැටියට අවබෝධ කරගන්නවා විනා ඉන් ඔබට අපට කළ හැකියාවක් නැහැ. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ ಗುಣ ඇති අයගෙත් අගුණ තියෙන්නට පුළුවන් අගුණ ඇති අයගෙත් ಗುಣ තියෙන්නට පුළුවන් මේ දෙක කොයි වෙලාවකවත් එකින් එක වසා දමන්න නැතුව පවත්වන්නට යම් කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ පුද්ගලයාට ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් දිනක් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට විවිධාකාරයෙන් උන්වහන්සේ බේරා ගන්නට අවවාද කරලා ඒ සියලු අවවාදයන් පිළි නොගෙන දේවදත්ත හාමුදුරුවෝ සංඝ බෙහෙදයක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරනවා සාරිපුත්ත ඔබ මේ නගරයට ගිහිල්ලා අන් අය දැනුවත් කරන්න දේවදත්ත මින් පස්සේ අපේ අනුශාසනා මත නොවේයි පවතින්නේ කියලා. ඔහු අපෙන් බැහැර වෙලා වෙනම පිරිසක් හදාගෙන වෙනම කල්ලියක් හදාගෙන දැන් ඔහු තථාගත සද්ධර්මයේ තථාගත විනය අනුගමනය නොකරන කෙනෙක් කියන බව ඔබ ගිහිල්ලා අන් අයට ප්‍රකාශ කරන්න. ඒ මොකද එහෙම නැති වුණොත් භික්ෂුන් වහන්සේලාත් මහජනයාත් වරදවා වටහා ගන්නවා. එතනදී සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ස්වාමීනි මම කොහොමද එහෙම කියන්නේ මේ නගර මැද්දේ මගේ මේ කටින්ම කියලා තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ බොහොම ගුණවත් කෙනෙක් කියලා දේවදත්ත හාමුදුරුවෝ බොහොම හොඳ කෙනෙක් කියලා දේවදත්ත හාමුදුරුවන්ට මේ මේ ධාන තියෙනවා මේ මේ හැකියාවන් තියෙනවා කියලා දේවදත්ත හාමුදුරුව ගැන මම පෙර දිනයක මෙහෙම වර්ණනාවක් කරලා තියෙනවා. එහෙව් මම අද කොහොමද ගිහිල්ලා මේ දුර්ගුණය ගැන කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ එතනදී අහනවා සාරිපුත්ත ඔබ එදා ප්‍රකාශ කළේ සත්‍යක්ද අසත්‍යක්ද? ඔබේ ප්‍රකාශ කළේ පවතින ගුණයක් ගැනද නැති ගුණයක් ගැනද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම එදා ප්‍රකාශ කළේ උන්වහන්සේගේ තියෙන ගුණය ගැන. ආ එහෙමනම් සාරිපුත්ත අදත් මම ඔබට කියන්නේ ඔහු තුල තියෙන දේ ප්‍රකාශ කරන්න. එදා ඔහු තුල ගුණය තිබුණු නිසා ඔබ ගුණය ප්‍රකාශ කළා. අද ඔහු තුල දුර්ගුණය පවතින නිසා ඔබ ඒ බව ලෝකයට කියන්න. ඇති දේ ප්‍රකාශ කරනවා විනා සත්‍ය ප්‍රකාශ කරනවා විනා අසත්‍යයක් කියන්නට නොවේ. මෙන්න මේ ආකාරයෙන් අපට ලෝකය දකින්නට පුළුවන් නම් ලෝකය ලෝකයේ හැටියට හඳුනා ගන්නට පුළුවන් මේ ಗುಣමකු භාවය කියන එක Tamanගේ මනසෙහි අඳුරු වලා පටලයක්සේ හැබෑව දකින්නට බාධාවක් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට මේ ಗುಣමකු භාවයෙන් ඕනනම් වැළකෙන්නට පුළුවන්. ඊළඟට පලාසයයි කියලා කියන්නේ එකට එක කරන ස්වභාවය අනිකා කරන දෙයට තමත් තමනුත් එකක් කරනවා ඒකට වඩා එකක් කරන්නට උත්සාහ කරනවා මේ ස්වභාවයත් කෙලෙස් වැඩෙන ස්වභාවයක් ඊළඟට ඉස්සාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාව මච්චරය කියන්නේ මසුරු බව මසුරු බව කියන්නේ ලෝභයම නෙමෙයි ලෝභයටත් වඩා දරුණු දෙයක්. ලෝභියා අඩුතරමින් ලෝභකමින් එකතු කරගෙන තමන්වත් පරිහරණය කරනවා. මසුරුකම කියලා කියන්නේ තමන් පරිහරණය කරන්නෙත් නැහැ. තමන්ගේ දෙයින් අනිත් අය ප්‍රයෝජන ගන්නවා ඉවසන්නටත් බෑ. ඒක තමයි මසුරුකම. ඊළඟ කාරණේ මායාව. මායාව කියන්නේ තමන් ළඟ තියෙන දුර්ගුණ වහනවා. දුර්ගුණ පෙනෙන්නට දෙන්නේ නැහැ. ඒක වහලා එහෙම කිසිම දුර්ගුණයක් නැතුව ආසේ පෙනී හිටිනවා. ඊළඟ කාරණේ සාඨේය. සාඨේය කියලා කියන්නේ කපටිකම. කපටිකම කියලා කියන්නේ නැති ಗುಣ තියනවා වගේ අඟවලා Tamanගේ වැඩේ කරගන්නට උත්සාහවත් වෙනවා. ඊළඟ කාරණේ තද්ද තද බව. තද බව කියලා කියන්නේ වැඩි හිතියේ කියන දෙයකට ඒ වගේම ධර්මානුකූලව පහදා දෙන දෙයකට යහපත් දෙයකට නැමෙන්නේ නැති මහා තද ගතිය. ඒකත් එක්තරා ක්ලේශයක්. ඊළඟට හඳුන්වනවා අතිමානය. අතිමානය කියලා කියන්නේ තමන් අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි. ඒගොල්ලන්ට පුළුවන් නම් අපටත් මොකද බැරි ආදී වශයෙන් සංසන්දනාත්මකව මනින ස්වභාවය. මානය ඇති වෙන්නේ මැනීම නිසා. අනුන් සහ තමන් සසඳනවා. මේ සැසඳීම කෙලස් නසන්නට උදව් වෙන්නේත් නැහැ, ಗುಣ වඩන්නට උදව් වෙන්නේත් නැහැ. හැම විටම අපේ මනස අඳුරු කරනවා. ඒ නිසා අපි ಗುಣධම් වඩද්දී කෙලස් නසද්දී අනුන් සමග සැසඳෙන්නට යන්නේක නෙමෙයි කල යුත්තේ අපේ ශක්තිය හඳුනාගෙන මගේ දුබලකම කුමක්ද මම ඒක දුරු කරගන්නේ කොහොමද මගේ හැකියාව කුමක්ද මම ඒක වඩවා ගන්නේ කොහොමද අද සමාජය තුළ බොහෝ විට අපට පෙනෙන්නට තියෙන්නේ ಗುಣධම් වඩන්නට ගියත් සංසන්දනයේ තමයි මුලට එන්නේ. අහවල් අය සෝවාන් වෙන්න හදන නිසා අපිත් සෝවාන් වෙන්න හදනවා. අහවල් අය කෙලස් නසන්නට හදන නිසා අපිත් කෙලස් නසන්නට හදනවා. මෙන්න මෙහෙම නිරන්තරයෙන් අන් අය සමග සංසන්දනය කරන ස්වභාවය ලෝකයේ තුල ප්‍රකටව පේනවා. ඒන් වැළකෙන්නට පුළුවන් නම් අපට මානෙ ටික ටික අවම කරගන්නට පුළුවන්. ඊළඟ කාරණේ දුර්වච ස්වභාවය. දුර්වච ස්වභාවයයි කියලා කියන්නේ අන් අය කියන අවවාද නොපිළිගන්නා බව. ඒ ඒන් වලකින්නට අන් අයගේ අවවාදේ පිළිගන්නා සුවච භාවය උදා වෙනවා. ඊළඟට පාප මිත්‍ර සේවනය, ඊළඟට ප්‍රමාදී බව. මේ කරුණු දක්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙබඳු මිත්‍යා මාර්ගයෙන් වළකින්නට ඊට ප්‍රතිවිරුද්ධ වූ සම්‍යක් මාර්ගයක් තියනවා කියලා යමෙකුට සනිටුහන් කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තා සල්ලේක පරයායට යොමු වුණා කියලා කියන්නට පුළුවන්. ඊළඟට තවත් කරුණු හතක් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. සත්තාර ධනයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ඒ කියන්නේ සද්ධා සීල හිරියොත්ප්ප සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කරුණු ටික තමයි සප්ත ආර්ය ධනයයි කියන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි අශ්‍රද්ධාව, ඒ වගේම අහිරික අනොත්ප්ප, ඒ වගේම දුස්සීල භාවය, ඒ වගේම ත්‍යාගයෙන් දුර වෙන එහෙම නැත්නම් ත්‍යාගවත් නැති බව, ඒ වගේම වීරයෙන් තොර බව, ප්‍රඥාවෙන් තොර බව. මෙබඳු අයහපත් ධර්මයන් මැඩපවත්වන්නට අපට යහපත් ධර්ම මාර්ගයක් තියෙනවා කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අශ්‍රද්ධාව දුරු කරන්නට සද්ධාව තියෙනවා. අශ්‍රද්ධාවයි කියන්නේ බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන නොපිලිගන්නා ස්වභාවය. සද්ධාවයි කියන්නේ රත්නත්‍රයේ ගැන ಗುಣ දැනගෙන පහදින ස්වභාවය. මේක අහනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් අපි නම් ඉතින් තෙරුවන් සරණ ගිහිල්ලානේ ඉන්නේ. ඒ නිසා අපට සද්ධාව තියනවා කියලා හිතෙන්නට පුළුවන්. යම් පමණකට සද්ධාව තියෙන්නට පුළුවන්. නමුත් ඊටාම හොඳින් සද්ධාව තියනවා වගේ පෙනෙන ගිහි පැවිදි බොහෝ දෙනා තුලත් සද්ධාව නැති අවස්ථා කතා බහ කරනකොට අපට සමාජය තුල පෙනෙනවා. උදාහරණයක් වශයෙන් ඇතම් කෙනෙක් හඳුන්වනවා පාරමිතා පිරීමක් අවශ්‍ය නැහැ නිවන් දකින්න. කොමක්ද පාරමිතාව කියලා කියන්නේ? කෙලස් නසන්නට අවශ්‍ය ශක්තිය. පාරමිතා කියන්නේ මේ කාලයත් එක්කලා පටලව ගන්නට කාරණයක් නෙමෙයි. ලෝභකම දුරු කරන්නට පරිත්‍යාගය අවශ්‍යයි. එහෙම නැහැ කියනවා නම් ඒතනත්ත හේතුඵලය ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනවා. දුසිල්වත් බව දුරු කරන්නට සීලය අවශ්‍යයි. ඊළඟට කාමයන්ගෙන් වළකින්නට නෛෂ්ක්‍රම්‍ය අවශ්‍යයි. ඊළඟට කෙලස් ධර්ම මැඩපවත්වන්නට වීරිය අවශ්‍යයි. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ඊළඟට මෝහය දුරු කරන්නට ප්‍රඥාව අවශ්‍යයි. ඊළඟට Tamanගේ නොයවසන ස්වභාවය, කිපෙන ස්වභාවය වළක්වන්නට ඉවසීම අවශ්‍යයි. ලෝකයේ සමග උරණ වෙන ගැටෙන ස්වභාවය දුරු කරන්නට උපේක්ෂාව අවශ්‍යයි. එහෙමනම් මේ බඳු ධර්ම මේ කෙලස් ප්‍රහාණය කරන්නට අපට අවශ්‍යයි. මේ කෙලස් ප්‍රහාණය කරන්නට මේ කරුණු අවශ්‍ය නිසා ඒවා හඳුන්වනවා පාරමිතා කියන නමින්. එතකොට යම්කිසි කෙනෙක් කියනවා නම් නිවන් දකින්නට පාරමිතා අවශ්‍ය නැහැ කියලා ඒ තනත්තා හරියට දෙපා නැතුව ඇවිදින්නට පුළුවන් කියනවා වගේ හේතුවෙන් තොරව ඵලය ගොඩනගන්නට පුළුවන් කියන අහේතු අප්‍රත්‍යවාදයක් ප්‍රකාශ කරන කෙනෙක් වෙනවා. එතකොට ඒ බඳු කෙනා කොහොමද බුදුහාමුදුරුව පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ එතනත්තා කොහොමද පිළිගන්නේ? ඒ බුද්ධත්වයේ ගොඩනගන්නා වූ බුද්ධකාරක ධර්ම නොපිළිගන්නාකොට. ඒතනත්තා හේතුව සහ ඵලය කියන මේ පටිච්ච සමුප්පන්න න්‍යාය නොපිළිගන්නවා නම් කොහොමද ඒතනත්තා ධර්මයේ පිළිගන්නවයි කියලා අපි විශ්වාස කරන්නේ? නමුත් මම සද්ධාව තියනවා මට මම බුදුහාමුදුරුවොත් පිළිගන්නවා මම ධර්මයක් පිළිගන්නවා කියලා ප්‍රකාශ කරන්නට පුළුවන් එසේ දේශනා කරන්නට පුළුවන් එසේ අඟවන්නට පුළුවන් Tamanටත් එසේ වැටහෙන්නට පුළුවන් නමුත් එය හේතු යුක්ති රහිත වූ අමූලික ස්වභාවයක් නම් එය තුල සද්ධාව තියෙනවායි කියලා අපිට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා යමක් කියු පමණින් යමක් පැහැදිලි කළ පමණින් යමක් හිතුණු පමණින් එය ස්ථාවරයකට නොපැමිණිය යුතුයි මේ මේ හේතු ධර්ම මත මෙහි ඵලය පිළිගත හැකිද කියලා හේතුව ඵලය ගලපා බලනකොට අපට මනවින් වැටහෙනවා නම් එය පිළිගත හැකි කියලා ඒ ආකාරයෙන් පිළිගන්නට අපේ මනස යොමු කරන්නට ඕනේ. ඒ නිසා රත්නත්‍රයේ කෙරෙහි සද්ධාව අපට තියනවා වගේ පෙනුනට බොහෝ දෙනා තුල ඒ සද්ධාව නැති වෙන්නට පුළුවන්. ඒ නිසා හැබෑවටම සද්ධාව තියනවායි කියලා දැනගන්නට නම් හේතුව ඵලය කියන මේ ධර්මතාවයේ මත ඉඳගෙන අපිට සද්ධා උපදවන්නට පුළුවන් වෙන්නට මේ බුද්ධ ශාසනය හඳුන්වනවා ආකාරවතී සද්ධාවයි කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය අශ්‍රද්ධාවෙන් දුර වෙන්නට අපට ඔහොම සද්ධාව උදව් වෙනවා. ඊළඟට සද්ධා ඊළඟට හිරියොත්ප්ප හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජා බය. ලැජ්ජා බයයි කියලා කියන්නේ පව්කම් වලට ලැජ්ජා වෙන ස්වභාවය. පව්කම් වලට පසුබට වෙන ස්වභාවය. අද සමාජය තුල බොහෝ දෙනා ලැජ්ජාව කියලා හඳුන්වන්නේ පව්කම් වලට ලැජ්ජා වෙන ස්වභාවය නෙමෙයි. Tamanගේ වැරද්දක් අන් අය ඉදිරියේ කියනවාට හැකිලෙන බව තමයි අද හුඟක් දෙනා ලැජ්ජාව කියලා හඳුනාගන්නේ. එතන තියෙන ලැජ්ජාව නෙමෙයි සියුම් ද්වේෂයයි. ඒ ද්වේෂය තමයි අද ලැජ්ජාව හැටියට බොහෝ දෙනා වර්ධනය කරන්නේ. පව්කම් කරන්නට අවකාශ ලැබුණු තැන පව්කම් කරනවා. හැබැයි ඒක හෙලි වෙනවටයි අකමැති. ඒ හෙලි කරන එකට තමයි ලැජ්ජාව. ඒක කරන එකට නෙමෙයි. නමුත් හැබැයි ලැජ්ජාව නම් හෙලි කරන එකට නෙමෙයි කරන තැනටයි Tamanගේ මනස හැකිලෙනවා ඇත. ඒ තමයි හැබැයි ලැජ්ජාව කියලා කියන්නේ. ඊළඟට බිය කිව්වහම ඒකත් අද හුඟක් දෙනෙක් වරදවා ගන්නවා බියපත් වීම. එතකොට සංසාරයට බය වීම, පව්කම් කරන්නට මනසේ ඇතිවෙන පසුබට වෙන ස්වභාවය තමයි මෙතන බියයි කියලා හඳුන්වන්නේ. අද හුඟක් දෙනෙක් වරදවා ගන්නේ මේ සසරට බය වීම. සසරට බය වුණොත් තමයි ඒතනත්තාට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසරට බය වීම නෙමේ සසර බියජනක ආකාරයෙන් අවබෝධ කර ගැනීම. එහෙම බය වුණොත් ඒතනත්තාට නිවන් දකින්නවා තියා මේ පවතින ජීවිතයේ යමක්වත් හරියට කරගන්නට හම්බ වෙන්නේ නැහැ. මා පෙර දිනකත් මේකට උදාහරණයක් සඳහන් කළා. සර්පවිස වෛද්‍යවරයෙකුයි සාමාන්‍ය මිනිස්සෙකුයි ගමනක් යනවා. යනකොට උග්‍ර විස ඇති සර්පයෙක් මුණ ගැහෙනවා. එහෙම මුණ ගැහුනහම අර සර්පවිස වෛද්‍යවරයා දන්නවා මේ සර්පයා දෂ්ට කළොත් විනාඩි කිහිපකින් ජීවිතය අහෝසි වෙනවා. ඒක හොඳටම දන්නේ සර්පවිස වෛද්‍යවරයා. එහෙමනම් එතනදී විස වෛද්‍යවරයා මේ සතාගේ තියෙන බියජනක බව අවබෝධ කරගන්නවා. හැබැයි ඔහු බියපත් වෙන්නේ නැහැ. නමුත් අර අනිත් මිනිස්සයා විසවේගය ගැනවත් ඒකට ප්‍රතිකාර ගැනවත් කිසිවක් දන්නේ නැහැ. ඔහු අහලා තියෙන දැනුමෙන් ඔහු බියපත් වෙනවා. බියපත් වෙච්ච ගමන් ළඟ ඉන්න කෙනා කවුද? ළඟ ඉන්න කෙනා තවත් කෙනෙක් එක්ක නේද මම මේ ආවේ කියලාවත් සිහි කල්පනාවක් නැහැ. Taman බිය නිසා දඟලන්නට දුවන්නට උත්සාහ කරනවා. එහෙම දුවන්නට උත්සාහ කරලා අතපය කඩා ගන්නට පුළුවන්. ඇදගෙන වැටිලා අර සර්පයාගෙන්ම දෂ්ටයක් ලබන්නට පුළුවන්. ඒ විස වේගයෙන් මේ පරලෝ යන්නට පුළුවන්. මේ විදිහේ අකරතැබ්බ බොහොමයක් ඔහුට වෙන්නට පුළුවන් බියපත් වීම නිසා. ඒ වගේම ඔහු තුල තියෙන ගුණය පලා යනවා. අර තමන් එක්ක එකට ආපු මිනිස්සයත් අමතක කරලා ආත්මార్థකාමීව තමන් රැකෙන්නට තමයි උත්සාහ කරන්නේ. ඒ රැකෙන්නට දරන උත්සාහය නිසාම විනාශය ලං කරගන්නවා. නමුත් අර බිය අවබෝධ කරන පුද්ගලයා හැම නෙමේ මේ සර්පයා විස සහිතයි කියලා දකිනකොටම මේ නනතුරක් වෙන්න පුළුවන් කියලා දකිනකොටම තමනුත් තමන් එක්ක ආපු අනිත් මිනිස්සුත් දෙන්නම රැකෙන්නටයි මං හොයන්නේ. ඒ වගේම විස වෛද්‍යවරයා කවදාවත් සර්පයා ඝාතනය කරන්නට උත්සාහ කරන්නේ බියපත් වෙච්ච කෙනා සමහරට සර්පයා ඝාතනය කරන්නත් පුළුවන්. තමනුත් නැසෙන්නට පුළුවන්, අනුනුත් නසන්නට පුළුවන් බියපත් වූ තැන. තැන. හැබැයි බිය අවබෝධ කරගත්ත තැන අනුනුත් රකින්නවා, තමනුත් රැකිනවා, ඒන් රැකෙන්නට මඟ හඳුනා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසරට බියපත් වීම නෙමේ බිය අවබෝධ කිරීමයි. මේවා අද සමාජයේ බොහෝ දෙනෙක් පටලවාගෙන තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අනුක්‍රමයෙන් දේශනා කරනෝ ඊළඟට දුසිල්වත් බවෙන් තොර වෙන්නට සීලය උදව් වෙනවා ඊළඟට පරිත්‍යාගයෙන් තොර බව, ඒ කියන්නේ මසුරු බව දුරු කරන්නට අපට ත්‍යාගය උදව් වෙනවා. ඊළඟට අශෘතවත් භාවය, ධම නොදන්නා බව දුරු කරගන්නට ධර්ම ශ්‍රවණය, ධර්මය ප්‍රගුණ කිරීම අපට උදව් වෙනවා. ඒ වගේම අඥාන බව හෙවත් අවිද්‍යාව දුරු කරන්නට අපට ප්‍රඥාව උදව් වෙනවා. මෙන්න මේ ආකාරයට සත්තාරේ ධනයට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් වළකින්නට මේ සත්තාරේ ධනය අපට උදව් වෙන හැටි යම් කිසි කෙනෙක් හඳුනා ගන්නට යොමු වෙනවා නම් ඒ තැනත්තා සල්ලේක පරයාය පුහුණු කළා කියලා කියන්නට පුළුවන්. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ කරුණු 44ක් දේශනා කරලා මේ මේ විසම මාර්ගයෙන් වළකින්නට යහපත් ප්‍රතිපදාවක් මේ ආර්ය විනේහි පවතිනවා කියලා සනිටුහන් කර ගැනීම, හඳුනා ගැනීම, වටහා ගැනීම මේ කෙලෙස් නසන පිළිවෙලේ පළවෙනි පියවරයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දෙවෙනි පියවර තමයි චිත්තුප්පාද පරයය. ඒ කියන්නේ මේ සත්ව හිංසාවෙන් වළකින්නට ඒන් වැළකීම නම් වූ සම්‍යක් ප්‍රතිපදාවක් තියෙනවා අද ඉඳලා මමත් මේ ප්‍රතිපදාව රකින්නට ඕනේ අද ඉඳලා මමත් සත්ව ඝාතනයෙන් වළකින්නට ඕනේ කියලා යම්කිසි කෙනෙක් අදිෂ්ඨාන කරනවා සිතුවිල්ලක් උපදවනවා. දැන් පළවෙනි කොටසේ කිව්වේ එහෙම ප්‍රතිපදාවක් තියනවා කියලා හඳුනා ගැනීම. මේ දෙවෙනි පියවරේදී තථාගතයන් වහන්සේ දේශනා කරන ඒතනත්තා අදිෂ්ඨානයක් ඇති කරගන්නා සිතක් උපදවනවා මමත් මේ පාප ධර්මයන්ගෙන් වළකින්නට ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මාත්‍රිකා කළේ ඒ දේශනා පාඩයයි චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්ද යම් කිසි කෙනෙක් මේ කුසල් දහම් උපදවන්නට ඕනේ කියලා සිතුවිල්ලක් හරි උපදවනවා නම් අදිෂ්ඨානයක් හරි ඇති කරගන්න ඕන. ඒකම මහා වාසනාවක් කියලා ඒකම මහා යහපතක් කියලා ඒක මේ තනත්තාට මෙලොව පරලොව දියුණුවට හේතු වෙනවයි කියලා මම දේශනා කරනවා කෝපන වාදෝ කායේන වාචාය අනුවිධියනාසු චුන්ද යම්කිසි කෙනෙක් ඒ අදිෂ්ඨානයේ පරිදි කයින් සහ වචනෙන් පව්කම් වලින් වැළකීලා කුසල් දහම් පුහුණු කරනවා නම් එහි ඇති ඵලය පිළිබඳව කවර කතාවද ඒ පිළිබඳව කියනුම කවරේද මේ සිතුවිලි ඉපදවීමත් මේ තරම් යහපතක් නා පාප ධර්මයෙන් වැළකීලා කුසල් දහම් වඩන්නට ඕනේ කියන චිත්තෝත්පාදයට මහා වාසනාවක් නම් මහා යහපතක් නම් ඒ තනත්තා කයින් වචනෙන් තමන් පව්කම් වලින් වැළකීලා කුසල් දහම් වැඩිම අනුන් පව්කම් වලින් වළක්වලා කුසල් දහම් මගට යොමු කිරීම කියන මේ ක්‍රියාවෙහි නිරත වීමෙහි ඵලය මෙපමණයි කියලා ප්‍රමාණවත් කරන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ චුන්දහාමුදුරන්ට දේශනා කරනවා ඒ නිසා චුන්ද මේ කියන ලද්ද අසත් ධර්මයෙන් මම අදපටන් වළකින්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරගන්නවා ඔය විදිහට අර කියපු කරුණු 44ම බුදුහාමුදුරෝ මේ සූත්‍රයේදී නැවත දේශනා කරනවා මේ මේ කාරණයෙන් වළකින්නට මම මේ යහපත් මාර්ගය අදපටන් පුහුණු කරනවා කියලා ඒතනත්ත අදිෂ්ඨාන කරගන්නවා මෙතනදී පින්නතුන් අපට සියල්ලම එකවර අදිෂ්ඨාන කරගෙන පුහුණු කරන්නට බැරි වෙන්නට පුළුවන්. මම ජීවිතාන්තය දක්වා පන්සිල් රකින්නවා කියලා කෙනෙකුට අදිෂ්ඨාන කරන්නට බැරි වෙන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තට පුළුවන් මම එක මාසයක් හරියට පන්සිල් රකින්නවා. ඒ මාසයේ උනන්දුවෙන් උත්සාහයෙන් වීර්යෙන් සිහි කල්පනාවෙන් පවත්වන්න පුළුවන්. ඒ මාසයේ ඉවර වුණාට පස්සේ එතනත්තාට ආවර්ජනා කරලා බලන්න පුළුවන් මගෙන් කොච්චර අඩුපාඩු වුණාද මම කොච්චර නිවැරදිව මේක කළාද මොනවද එතනදී ඇතිවෙන බාධක මගේ සිතුවිලි වලින් ඇතිවෙන දුබලතා මොනවද මේවා සකස් කරගෙන මම නැවත මේක පුහුණු කරන්නේ කොහොමද ඊළඟට මේ මාසය තුල Tamanට කරගන්නට පුළුවන් වෙච්ච දේවල් ගැන හැඟෙනකොට එතනත් අර ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ලොකු අදිෂ්ඨානයක් ඇති වෙනවා. එහෙනම් මේක කරන්න පුළුවන් දෙයක්. එහෙනම් තවත් මාසයක් මම මේක හරියටම කරනවා. මෙන්න මෙහෙම අපිට ටිකෙන් ටික මේක පුහුණු කරන්න පුළුවන්. පංචශීලයෙන් එකවර අදිෂ්ඨාන කරගන්න බැරි නම් එකක් ගන්නවා ප්‍රාණඝාතයෙන් මම වැළකීලා ඉන්නවා හරියට මේ මාසෙ තුල. ඒක හරියට කරන්න පුහුණු වෙලා ඊළඟට අදත්තා දාණය ඊළඟ මාසෙදි පුහුණු කරන්න උත්සාහ කරනවා. මෙහෙම ටිකෙන් ටික පුහුණු වෙලා අපට පංච දුස්චරිතයෙන්ම වැළකීම නම් ප්‍රතිපදාව පුහුණු කරන්නට පුළුවන්. ඒ නිසා දෙවැනි අවස්ථාව තමයි මම මේ පාප ධර්මයන්ගෙන් වළකිනවා කියලා සිතුවිලි ඉපදවීම. ඊළඟට තුන්වෙනි කාරණය බුදුහාමුදුරෝ දේශනා කරන පරික්කමන පරයය. ඒ කියන්නේ මේ විසම මාර්ගයෙන් බැහැර වෙලා සම මාර්ගයක් තියනවා මම දැන් මේ විසම මාර්ගයෙන් බැහැර වෙලා මේ සම මාවතෙහි ගමන් කරනවා කියලා ඒතනත්තා වටහා ගන්නවා අර ප්‍රාණඝාතය අදත්තාදානය ආදී තමයි විසම මාර්ගය ඇයි ඒකට විසම මාර්ගය කියන්නේ Tamanටත් අනුන්ටත් හානි කරයි මෙලවටත් පරලොවටත් අනර්ථ කරයි. ඒ නිසා මේ විෂම මාර්ගය මම දැන් මේ විෂම මාවතෙන් බැහැර වෙලා, ඒ මගහරවලා මේ සම්‍යක් ප්‍රතිපදාවෙහි යෙදෙනවා කියලා හඳුනාගෙන ඒතනත්තා මග පුහුණු කරනවා. පළවෙනි කාරණේ තමයි මේ මග හඳුනාගත්ත දෙවෙනි පියවර තමයි තමන් චිත්තාදිෂ්ඨානයක් සිතුවිල්ලක් උපදවාගත්ත තුන්වෙනි කාරණේ තමයි තමන් මේ විෂම මාර්ගයේ මඟ හරවලා සමමාවතේ යනවායි කියලා හඳුනාගෙන ඒ මඟ පුහුණු කරනවා හතරවෙනි කාරණේ තමයි උපරිභව පරයය ඒ කියන්නේ අර කෙලස් සහිත මාර්ගයෙන් Tamanගේ මනස පිරිහෙනවා දැන් මේ යහපත් මාවත පුහුණු කරනකොට Tamanගේ මනස ටිකෙන් ටික වැඩෙනවයි කියලා ඔහුට දැනෙන්නට ගන්නවා ඒක අනුන් කියනවට අනුන්ගේ සහතිකයකින් නෙමෙයි. Tamanට දැනෙන්න ගන්නවා Tamanගේ द्वේෂය, Tamanගේ තෘෂ්ණාව දැන් ටික ටික අඩු වෙනවා. Tamanගේ මනසේ සද්ධාව ගුණේ වැඩෙනවා. මේක Tamanට දැනෙන්නට ගන්නවා. අන්න එතකොට එතනත්තා වටහා ගන්නවා මේ විෂම මාර්ගයෙන් දුර වෙලා සම මාර්ගයට යහපත් මාර්ගයට යොමු වතන අකුසලයෙන් මනස පිරිහෙනවා වෙනුවට මේ යහපත් මාවත තුලින් මගේ මනස ටිකෙන් ටික වැඩෙනවා කියලා ඒ තනත්තාට දැනෙනවා ඒ අවස්ථාව හඳුන්වනවා උපරිභව පරයය කියලා. ඊළාට පස්වෙනි කාරණේ තමයි පරිනිබ්බාන පරයය. ඒ කියන්නේ අර යහපත් ප්‍රතිපදාව පුහුණු කරන්න පුහුණු කරන්න අසත් ධර්මයේ පාප ධර්මය Tamanගේ මනසින් ටිකෙන් ටික ලෙහිලා කැපිලා සුණු විසුණු වෙලා ගිහිල්ලා Tamanගේ මනස නිවි සැනසෙන ආකාරය ඒතනත්තා ක්‍රමක්‍රමයෙන් අත්දකිනවා. මෙය හඳුන්වනවා උපරිභව පරයය කියලා. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ කෙලස් ලිහා දමන ප්‍රතිපදාව කෙලස් දුරු කරන ප්‍රතිපදාව පියවර පහකින් දේශනා කරනවා පළවෙනි එක තමයි සල්ලේක පරයය දෙවෙනි එක චිත්තුත්පාද පරයය තුන්වෙනි එක පරික්කමන පරයය හතර උපරිභව පරයය පස්වෙනි එක පරිනිබ්බාන පරයය පළමුවෙනි කාරණයෙන් සනිටුහන් කරගන්නවා දෙවැන්නේදී සිතුවිලි උපදවනවා තුන්වැන්නේදී විෂම මාර්ගයේ දුරු කරලා තමන් සමමාවතේ යනවා කියලා හඳුනා ගන්නවා හතරවැන්නේදී තමන් වැඩෙන ආකාරය හඳුනා ගන්නවා පස්වැන්නේදී කෙලෙස් නැසීමෙන් ඇතිවෙන නියුණු ස්වභාවය තමන් ප්‍රත්‍යක්ෂ කරනවා චුන්ද යම් කිසි කෙනෙකුට නොරැවටි කෙලස් නසනවා නම් මෙන්න මේ ආකාරයෙන් සල්ලේක ප්‍රතිපදාව පුහුණු කළ යුතුයි කියලා එදා බුදුරජාණන් වහන්සේ චුන්දහාමුදුරන්ට දේශනා කළා.